මොන අඩුපාඩු තිබ්බත් හොඳමයි කියන්නේ. ආන් ඒ කාලෙට කියනවා අපේම මගේම වගේ කියලා සටහන් දැනෙන්න සටහන් පිරික්කන ඒකට කියනවා අධ්‍යවසනය කියලා. හරි? ඒ தත්කටපත් වෙනවා අපුව. මොකද කියන්නේ? අත්දැකීම් ඇත අත්දැකීම් නැත. මොකද කියන්නේ? අත්දැකීම් ඇත. මොකද ඒ? අපි කාටත් සිද්ධ වෙන පොදු වැඩ පිළිවෙලක් ඒක. හරි? එතකොට ඒ වෙනකොට මොනතරම්වත් ඕනෑ තරම්ගේ වස්තුවේ මගේ නෙවේ ගැළපෙන්නේ නැති ඕන තරම් දේවල් තියෙනවා. ඉබ්බට පේන්නේ කොහොමද? ගැළපෙනවම විදිහට පේනවා. හොඳටම හොඳටම පිසු හොඳටම පිස්සු නේද? කවුරු කිව්වත් බෑ Tamange හිතට දැනෙන්නේ මගේ වගේ මගේ වගේ මගේම වගේ කියලා අර ඔක්කොම ගලප ගන්නවා නොගැලපෙන දේවල් ගලපනවා හරි ඕව ඉතින් ටිකක් කළුයි තමයි ඒ වුණාට ඉතින් කියලා වන්න කළු වුණාට මෙහෙමයි සුදු වුණාට මෙහෙමයි කොට වුණාට මෙහෙමයි උස වුණාට මෙහෙමයි මේව වයස වුණාට මෙහෙමයි බාල වුණාට මෙහෙමයි ඔක්කොම සාධාරණීකරණය කරගන්නවා හරිද ඒ ඒක සිද්ධ වෙනවා ඒ වස්තුන් පිළිබඳ එහෙම සිද්ධ වෙනවා ඉතින් අන්න එතකොට ඉතින් ආයේ උඩරිම ගැලපෙනවා තමයි දැන්. ඔක්කොම දැනෙනවා. මේ ලෝභය සම්පූර්ණ ඇත්ත වහනවා අපේ. හරිද? ලෝභය කියන එක එකෙන් අකුසලයක් ලෝභය කියන්නේ අකුසලයක්. ඒ අකුසලය අපේ හිතට ඇත්ත වහම් කරනවා ඇත්ත දැනෙන්නේ නැතුව යවනවා. හරියට පිරිවැටිච්ච ශරීරයේ හිරිවැටුනොත් සීතෝසු දැනෙන්නේ නැහැ. නේද? කකුලක් සම්පූර්ණයෙන් ඉරවැටුනොත් තුවාලයක් ඇති වුණොත් දැනෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඇත්ත ඇත්ත දැනෙන්නේ නැති වෙන්න අකුසලය අපිව හිත හිරිවට්ටනවා වගේ හරියට එකක්. මේක උදාහරණයකින් දැනගත්ත හැකි කවුරු හරි භාගයක් ට්‍රොෆි එකක් කාලා ඉතිරි භාගය අපිට දෙනවා. කයිද? නේද? ඇයි ඒ කන්නේ නැත්තේ? මෙහෙම කටෙන් අරන් දෙනවා ඉතින් බංගවා කන්න. නෑ කොහොමත්ම කන්නේ ඇයි අන්න අපිට අරමුණු වෙනවා කේටෙහි පිළිකුල් බව නේද? මිනිස්සෙක්ගේ කටක තියෙන කියලා පිළිකුල්, ඉතා පිළිකුල්, දුගඳයි, අප්‍රසන්නයි. මේකේ මොනවද මේ දත් කහට තියෙනවා, සෙම තියෙනවා, කෙල තියෙනවා කියලා අරමුණු වෙනවා. අරමුණු වෙන හින්දා ඒක අපේ කටේ දාගන්න කිසිම විදියකින් පුළුවන්කමක් නැත්තේ නැහැ. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් නේද? දරුවෙක් දුන්නොත් ගාණක්වත් නැහැ. ඇයි ඒ දරුවාගේ කටේ තියෙන කේට පිළිකුල් දුගඳ අප්‍රසන්න ඒවා නෙමෙයිද? ආන් ඒක වැහෙනවා. ඇත්ත වැහෙනවා. ආන් ඇත්ත වැහෙන හැටි තමයි ඒ වගේ යම් කිසි වස්තුවක් පිළිබඳ ඡන්ද රාගයක් ඇති වෙලා ඇති වුනහම එතනින් එහාට මොකද වෙන්නේ අධ්‍යවසනය කියලා කියන සටහන් පිරික්තමින් මගේ යයි සටහන් පිරික්තමින් ඔක්කොම ගලප ගන්නවා. ඇත්ත සම්පූර්ණයෙන් වැහෙනවා. ඒක වෙනවා. ලෙඩේ හැදෙන්නේ ඒක. පිට බීජය හැදෙන්නේ. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? මගේමයි කියලා අල්ල ගන්නවා හිතෙන්. මගේමයි කියලා අල්ල ගන්න ඕනම තත්ත්වයක් යටතේ මගේ පරිග්‍රහය කියන්නේ ඊළඟ ඊළඟ පියවර. දැන් තණ්හාව වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා මේ එක නාම රූප પરම්පරාවක් අල්ලගෙන දැම්මේ. හරි. හරියට නිකන් ගොදුරක් අහුවෙච්ච සතෙක් වගේ. හ්ම් ගැරඩියෙකුට ගෙම්බෙක් එහෙම හම්බුනාම කොහොමද? නේද? අල්ලගත්ත අල්ලගත්ත අල්ලගෙන ආතහරින්නේ නැහැ. අපි කියලා ඇද්දොත් එහෙම. හ්ම් ආතහරින්නේ නැහැ නේද? අන්න ඒ වගේ තාත අල්ලා ගැනීමක් අල්ලගෙන දැන් ඉන්නේ මේක මගේමයි මගේමයි කියලා අල්ලාගෙන තියෙනවා. එතකොට කියනවා පරිග්‍රහය කියලා. හරිද? මෙන්න මේ ඒක අපේ හිතේ ඇතිවෙන සැකසීමක්. අය මතක තියාගන්න ඕනේ. ඒක අපේ හිතේ ඇතිවෙන සැකසීමක්, සකස් වීමක්. ඒක මං කරගත්ත දෙයක්ද? නෑ. වෙන කෙනෙක් මාව අල්ලගෙන නම් ඒක එයා කරගත්ත එකක්ද? නෑ. නේද? හරි. ඒකට කියනවා පරිග්‍රහය කියලා. දැන් මගේ කියලා අල්ලගත්ත ගමන් ඊළඟට තව එකක් එනවා. ඒක තමයි වෙන කාටවත් දෙන්නේ නැහැ. වෙන කාටවත් බලන්න දෙන්නෙත් නැහැ. වෙන කාටවත් අහන්න දෙන්නෙත් නැහැ කියලා මේ එහෙනම් පුරුෂයෙක් විසින් ඉච්ඡාක් දක් මේ වස්තුන් හ්ම් ඒක උපකරණයක් වෙන්න පුළුවන්, ඒක ඉදමක් වෙන්න පුළුවන්, ඒක වෙනත් දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඒ හිත්වල ඇති වෙන විදිහ දෙන්නේ නැහැ වෙන කාටවත් කියලා. දැන් ඉදමක් කියලා හිතන්නකෝ. යන්තම් ඉවක් හම්බ වෙනවා අපේ තාත්තගෙන් මට මේ ඉඩම් කෑල්ල ලැබෙයි වගේ කියලා. නේද? අනිත් තුන් හතර දෙනාත් මේකට පොඩ්ඩක් බැල්ම දාගෙන ඉන්නේ. නැත්නම් අම්මගෙන් මෙන්න මේ රත්තරන් බඩු ටික හම්බෙයි වගේ නේ. ඒ ඉන්නකොට තාත්තාගෙන් නිකන් හරි කියන. ඒ කියන්නේ දැන් අර වෙනදා තිබ්බට වඩා තණ්හාව ඇති වෙලා තියෙනවා. තාත්තාගෙන් නිකන් හරි කියනවා. මගේ අදහසක් තියනවා ටිකක් ලොකු එක්කෙනාට දෙන්න වගේ කියලා ආලාභය හම්බ වෙනවා. ඒකද පරිශ්‍රණය කරගෙන ඉන්නේ. නේද පරිශ්‍රණය කර කර ඉන්නේ මේක මට හම්බෙයිද මට හම්බෙයිද කියලා තනන ලාභය හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? විතර්ක මිනිස්සෙක් කොහොම හරි කරලා හොඳට සලකලා හරි මේ ඉන්නෝන මේ දවස් ටිකේ පොඩි හිතක් තියෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙයි මෙහෙම කරොත් මෙහෙම වෙයි ඔය තියෙන්නේ වෙන වැඩ නැහැ මැරෙනකොට දාලා යන්න තියෙන ඉඩම ගන්න මොනතරම් නේද මොනතරම් කල්පනාවල් වලට වැටෙනවද හරිද ඊළඟට මොකද වෙන්නේ ලොකු කැමැත්තක් ඇතිවෙනවා ඒ ඔය ඉඩම ගත්තොත් මම දන්නවා කරන වැඩේ කියලා දැන් ඉස්සලා තිබ්බට වැඩිය ලොකු කැමැත්තක් හට ගන්නවා ඊළඟට මොකද වෙන්නේ මේක මගේමයි කියලා සටහන් ඇති වෙනවා මේක මගේමයි කියලා අදහසක් ඇති වෙනවා ඊළඟ මොකද වෙන්නේ මගේ කියලා අල්ලා ගන්නවා ඒත් එක්කම දැන් හිතෙනවා තාත්තා කාට හරි දෙයිද දන්නේ නැහැ තව මේ අල්ලගෙන තිබ්බට තව දීලා නැහැ හරි දෙයිද දන්නේ වෙන කෙනෙකුට නම් දෙන්න බෑ කියලා මසුරුකම හටගන්න එන පරිග්‍රහයෙන් පස්සේ මොකද්ද මසුරුකම කියන එක හටගන්නවා හරි මසුරුකම කියන එකේ තේරුම මොකද්ද වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නැති වෙන විදිහට ඇතුළෙන්ම ඇති වෙන ප්‍රබල තණ්හාවට කියනවා මසුරුකම කියලා. මසුරුකම ඇති වුනහම මොනවද දන්නේ ඕන වෙන්නේ? බල්ලෝ ඕනේ. දඬු මුගුරු ඕනේ. නේද? පොළු ඕනේ. වැටරල් ඕනේ. ගේට්ටු ඕනේ. මොකද ආරක්ෂා කරගන්න ආන්ගේ වතුරුකමත් එක්ක ඊළඟට ඇති වෙන අපේ හිතේ ඇති වෙන තණ්හාවේ ඊළඟ පියවර තමයි රැක්ම කියලා කියන්නේ. හරිද? මේ කොහේ ගලාගෙන යන නාම රූප પરම්පරාවක් පිළිබඳව Tamanට ඇති වෙන මානසික වෙනස මගේ කියලා අල්ලගන්න බැරි ගැලීමක් තියෙන තැනක ගලාගෙන යන දෙයක් පිළිබඳ Tamanට ඇති වෙන වැරදීම ඇත්ත වැටීම හරිද වැහිලා ගිහලා දැන් මොකද වෙලා තියෙන්නේ රකින්න දැන් ලෑස්ති ඒක තමයි මේ සිල් ගන්න පොය දවසට එන්නේ නැත්තේ සමහර දවස්වල මොකද මං අහනවා මොකද අම්මේ ආවේ නැත්තේ අනේ ඉතින් අර ඉඩම් දරුවන්ගේ ඉඩම් බලා ගන්න දැන් රකින්න බෑ පොල්වත් රකින්නත් ඕනේ දරුවෝ රකින්නත් ඕනේ මුණුපුරෝ රකින්නත් ඕනේ ඒ මදිවට අර නේද අර දශක ටිකේ කොහොමද තියෙන්නේ එක කාලයක් තියෙන කාගේ කාලෙද? බාලගේ කාලයක් තියෙනවා. ඒ තමයි ආරක්ෂා කරන කාලය. නේද? එතකොට එහෙනම් ඔන්න රැකීම දිගටම ආරක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙල හදා ගන්නවා. ඉතින් මොකද ගන්න මේ ලෝකයේ තියෙන මස් පර්වත වලින් දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ අනිත් ඔක්කොම හේතුවන තැනක දියපු දෙයින් අනිත් මස් පර්වත ඔක්කොම පන්නේ තැනක පැනපු දෙයින් මට කියලා මගේ කියලා අර උපාදාන වෙච්ච දෙක තුනක් ආරක්ෂා කිරීමේ ලොකු වගකීමක් වැඩිලා නේද? කෝටි 700ක් වෙනගෙන ඉන්න තැනක මගේ උපාදානය හරිය නිකම් මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිල්ලක් වගේ පුංචි. නේද? කෝටි 700ක් මස්තික කොට ගැහුවොත් එන්නේ ඒකෙන් දෙකක් තුනක් කියන්නේ මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිල්ලක් වගේ. හැබැයි මේ මහා මේරු පර්වතයේ ළඟ තියෙන දූවිල්ල මට මහා මේරු පර්වතයක් තරම් බරයි. ඈ මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිල්ල මට මහා මේරු පර්වතයක් තරම් බරයි. වැරදීම තමයි ඒ. හරි? ඔන්න ඔය රැක්ම කියන තැනට එනවා. මේ සංසාරගත ගමන යන මේ දවස්වල තියෙන වැඩ පිළිවෙල. ඒක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දවස්වල ඕක තියෙනවා නම් මේ දවස්වල ඕක තියෙනවා නම් යන්න තමයි වෙන්නේ. ඕක කිව්වහම හොඳ හිතන්නේ කොහොමද දන්නවද? තව අවුරුදු දෙකකින් විතර මම අඩු කරන්නම් කොහේ ඉස්සරේ ඉඳලා. දැන්ම බෑ. නේද? මං කිව්වොත් අද හැන්දෑවම ඕක අයින් කරන වැඩේ පටන් ගමු කියලා. නෑ තව ටික දවසක් ඉඳලා. අද කාලම හෙට පටන් ගන්නවා. හෙට කාලම හෙට කියනවා අද කාලම හෙට පටන් ගන්නවා. ඕක අපිට හරි පුරුදුයි. හරිද? ඒකට හේතුව එහෙනම් ඕකට අදාළ දෙයක් ලංකාවේ හැමතැනම දොරවල් උඩක් දිනනවානේ. හරි හොඳ එකක් දිනනවා දොරවල් උඩ. නැගත්තේ මොකක්ද? බාලගිරි දෝෂය අද නෙවෙයි හෙට කියලා බාලගිරියා රවට්ටනවා වාගේ තණ්හාව අපි රවට්ටනවා. එයා හැම වෙලේම කියන්නේ ඕකේ හැට දෙයක් නෙවෙයි හෙට පුළුවන්. ඕකේ හැට දෙයක් නෙවෙයි හෙට පුළුවන්. බලනකොට මේක තණ්හා කන්දක්. රැක්ම කියන තැනට ආවට පස්සේ රැක ගැනීම සඳහා නොයේකුත් අකුසල ධර්මයන් අපේ సంతානවල හට ගන්න පටන් ගන්නවා. ප්‍රාණඝාත, අදත්තාදාන, මුසාවාද, කාමයේ වර්ධව හැසිරීම, කේලම් කීම්, පරුස වචන කීම්, හිස් වචන කීම් මේවා ඔක්කොම වැටෙන්නේ ඔන්න ඔය අහවල් නාම රූප પરම්පරාව මගේ පැත්තට රැක ගැනීම සඳහා කියලා පුදුම රැකවලයක් යොදන්න හරියට අකුසල් ධර්මයන් යෙදෙනවා. මොකද කියන්නේ? මේ ඔන්න ඔය తত্ত্বය ඔය විදිහට තමයි යම්කිසි වස්තුවක් උපාදානය වෙන්නේ. හරිද? එතකොට එකම ප්‍රත්‍යයෙන් උපදින වේදනාව කියන ප්‍රත්‍යයෙන් උපදින තණ්හාව සංසාරගතව දැකීමේ ආසාව, ඇසීමේ ආසාව ආදී වගේම මේ ජීවිතයේ නියම කාලයේදී ඇතිවෙච්ච මේ සමහර දේවල් පිළිබඳ ඇතිවෙච්ච තණ්හාව මේවා උපාදානය කියන தත්වයකට පත් වෙනවා. උපාදානය කියන தත්වයකට පත් වුනහම ආන්ගේ උපාදාන වෙච්ච වස්තුන් හේතුවෙන් පව් කරනවා, පින් කරනවා, පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආදී සංස්කාරයන් සිද්ධ කරනවා. ආනෙන්ජාභි සංස්කාරයන්. එතකොට ඒක හේතුවෙන් මොකද වෙන්නේ? භවය නැවත නැවත නැවත නැවත ඔන්නේ භවය සකස් වීමක් සිද්ධ වෙනවා. එහෙනම් දැන් දැන් බලා ගන්න ඕන වැඩේ. දැන් බුදුරජාන් වහන්සේ උතෙන් දෙනකන් ওই උපාදානයේ දක්වා ඔබ දේශනා කළා මෙන්න මෙහෙමත් දේශනා කරනවා අනිත් පැත්තට. හරි. දැන් මේ කාලේ වෙනකොට අද මේ වෙනකොට යම් දෙයක් රැක ගැනීම නැත්නම් යම් යම් අකුසල ධර්මයන් කාණදාත අදත්තාදාන ආදිය කරමින් ආරක්ෂා කරගන්න ඕනේ කියලා යම් යම් අකුසල ධර්මයන් සිද්ධ වෙන ගතිය තියෙනවද දන්නේ නැහැ. හොරාගේ අම්මගෙන් පේනහන් දෙපා කියන්නේ ඇයි? අම්මා තමාගේ පුතාව රැකගැනීමේ අදහසින් තිප්පදම් බොරු කියනවා. නේද? ඉතින් ඔබ තියනවද කියලා අහපම දැන්ම බලන්න. අපේ දරුවන්ගේ තත්ත්වයට හොඳ නෑ කියලා කවුරු වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද තමන්ගේ දරුවගෙන් වහලා පිට දරුවෙක්ගේ ඇඟේ ගහන්න පුළුවන් නම් කරන ගතියක් තියෙනවද දන්නේ නැහැ. තණ්හා වැඩි නම් තියෙනවා. උපාදානෙ වැඩි නම් තියෙනවා. තමයින්ගේ වැරදි භාව හා බොරු කිය කිය බොරු කිය කිය ඇතිපදන් එහෙම පවුපුරව ගන්න ගති තියනවද නැද්ද? ළමයි හින්දා සත්තු මරණේවා තියනවද නැද්ද? නේද? බොහෝ විට උපාදාන වෙච්ච වස්තු හින්දා හොරකම් කරනේවා තියනවද නැද්ද? ළමයි විතරක් නෙවෙයි උපාදාන වෙච්ච වස්තු හින්දා. උපාදාන වෙච්ච වස්තු හින්දා කාමයේ වර්ධව හැසිරීම සිද්ධ වෙනවද නැද්ද? කේලම් කියනවද නැද්ද? උපාදාන වෙච්ච දේවල් ඔය කාර්යාලවල ඇත්ති පදං කේලංකීකේ කේලංකීකේ මොකද ඒ? උසස් වීම නේද? උසස් වීම උපාදාන වෙලා ඒක ඒක කොහොමද? අර විදිහම තමයි. නේද? ඉස්සෙල්ලාම තණ්හාවක් ඇති වෙනවා. ඊළඟට පරිේශණය කරනවා මට මේ පුටුවට යන්න බැරි දන්නේ නැහැ කියලා. බලනකොට ඒකට ඉඩ කඩක් ලැබෙනවා වාගේ තේරෙන ඕන ලාභයක් ඇති වෙනවා. නේද? ඊට පස්සේ ඒක ගැන විතර්ක විනිශ්චය කරන මෙහෙම කරලා බැයිද මෙහෙම කරලා අර පැත්තට කියලා ටික කියලා මේ පැත්තට කියලා මෙහෙම කරලා නේද බිඳෝලා ඔක්කොම හිතනවා දැන් ඊට පස්සේ ඒක ගන්න පුළුවන් කියලා දැනෙනකොට ලොකු චන්දරාගයක් ඇති වෙනවා කොහොම හරි මේක කරගන්න ඕනේ කලින් තිබ්බේ නැති හද හැඟීමක් ඇති වෙනවා ඉතින් ওই පිළිවෙලටම යනවා හැම එකක් මෙහෙමයි නේද ඊට පස්සේ ඇත්ති පදම් පව කරනවා කියනවා කරනවා නෙවෙයි කෙරෙන සකස් වීම සිදු වෙනවා පව කෙරෙන සකස් වීම අපේ సంతානගතව පාපය සිද්ධ වෙන தත්වයට මේක ගොඩ නැගෙනවා. ඉතින් අපි විනාශ වෙලා දැන් ඉන්නේ එතකොට. යම් විදිහකින් රැකගන්න ඕනේ රැකගන්න ඕනේ රැකගන්න ඕනේ කියලා අතුලාන්ත සකස් වීම සිද්ධ නොවුනා නම් අකුසල් ධර්මයන්ගේ පහළ වීම සිද්ධ වෙයිද? යම් විදිහකින් රැක ගන්න ඕනේ රැක ගන්න ඕනේ රැක ගන්න ඕනේ කියලා දැඩිව මගේ හිතේ කිසිවක් ගැන අදහසක් නොවුනා නම් අකුසල ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙයිද? දඬු මුගුරු ගැනීම, ආරක්ෂා කර ගැනීම කියන ඒවා සඳහා දඬු මුගුරු ගැනීම අකුසල ධර්මයන් කිරීම පහළ වෙනවද? නැහැ. යම් විදිහකින් මසුරුකම මටම තියාගන්න ඕනේ වෙන කාටවත් නම් දෙන්නේ නැහැ. ඉතින් වෙන කාටවත් දෙන්න දෙන්නේ නැහැ කියලා ඇති වුණොත් රැක ගන්න වෙන්නේ. අන්නේ වෙන කාටවත් දෙන්නේ නැහැ කියන தত্ত্বය මගේ හිතේ නැත්තම් රැකගැනීමේ අවශ්‍යතාවයක් ඒද? රැකගැනීමේ අවශ්‍යතාවයක් ඒද? නැහැ. එහෙනම් අන්න හේතු වෙන්නේ අර කයි නේද? හොඳයි රැකගැනීමේ අවශ්‍යතාවයක් නැත්තම් කියන වසුරුකම නැත්තම් රැකගැනීම නැත්තම් හොඳයි මගේ කියලා අල්ලා ගැනීමක් මගේ පැත්තෙන් සිද්ධ වුනේ නැත්නම් යම්කිසි කොටසක් මගේ කියලා අල්ලා ගැනීමක් සිද්ධ වුනේ නැත්නම් යම්කිසි කොටසක් අපිට මසුරුකම උපදීද නෑ මසුරුකම උපදින්නේ නෑ මගේ කියලා සටහන් පිරික්සුවේ නැත්නම් අර විමස විමසා විමසෙන් තමයි රවුන්ඩේ හතරස් වෙලා පේනවා හතරස් දේ රවුම් වෙලා පේනවා කියලා අන්න එහෙම විපරීත උනේ නැත්තම් මගේ කියලා අල්ලා ගැනීම සිද්ධ වෙයිද? නැහැ. අධික කැමැත්තක් ඇති උනේ නැත්තම් අර සටහන් පිරික්සයිද අධ්‍යවචනයේ කියන තත්ත්වයටපත් වෙයිද? චන්දරාගය ඇති උනේ නැත්තම් නෑ එහෙම වෙන්නේ නෑ. එහෙනම් ආ විතර්ක විනිශ්චය කරේ නැත්තම් ඒ කියන්නේ මෙහෙමත් උනොත් හොඳයි මේක මෙහෙමයි මේක මෙච්චර හොඳයි මේක මෙච්චර හොඳයි කියලා විතර්කයන් පහළ කරුනේ නැත්තම් චන්දරාගය ඇති වෙයිද? ලාභය ලැබුණ නැත්තම් ලාභය කියලා කියන්නේ ප්‍රතිචාර හම්බුනේ නැත්තම් පරිශන කරපු දෙයින් ප්‍රතිචාර හම්බුනේ නැත්තම් අර විතර්ක විනිශ්චයටපත් වෙයිද? හරි. මොන බලන්න ඒවා කොච්චර ප්‍රබලද කියලා දැන් සමහර දේවල් ගැන පරිශ්‍රණය කරනවා. දැන් සමහරු සමහර දේවල් ගැන පරිශ්‍රණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතින් හොයනවා හොයනවා හොයනවා හොයනවා. කිසිම ප්‍රතිචාරයක් නැහැ. අවුරුද්දක් බලාගෙන ඉන්නවා. දෙකක් බලාගෙන ඉන්නවා. එතනින් එහාට යන්නේ නැහැ. නේද? ඒ කියන්නේ ලාභය ලැබුණ නැත්නම් එතනින් එහාට යන්නේ එතනින් එහාට මේක යන්නේ නැහැ. හරියන්නේ නැහැ කියලා අතහැරපන්. ලැබෙන්නේ නැහැ කියලා අතහැරපන්. නේද? එහෙනම් ලාභය ලැබෙන්නම ඕනේ. ඒ වගේම මතකද මම කලින්ම කිව්වා වෙන කෙනෙක් Taman ගැන පරිශ්‍රණයෙන් ඉන්නවා මට ඒ ගැන උනන්දුවක් පොඩ්ඩක්වත් නැත්නම් ටික දවසකින් ඒක නැති වෙනවා. ඒ කියන්නේ පරිශ්‍රණය තිබුණාට වැඩක් නැහැ ලාභය ලැබුණේ නැත්නම්. පරිශ්‍රණය නැත්නම් කොහොමද ලාභය ලැබෙන්නේ? මම ගවේෂණය කරන්නේ නැත්නම් මට අර ප්‍රතිචාර තිබුණාට වැඩක් වෙන්නේ වැඩක් වෙන්නේ නැහැ. ඕක ඉස්සරහට යන්නේ නැහැ. නේද? එතකොට දැකලා තියෙනවා නේද බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව හික්මෙන මහා සංඝරත්නය නේද? නිවන් දකින්න පෙර ආතුවම විම බලාගෙන සංවරව, ඊතා සංවරව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි කිසිදු පරිේශණයකින් තොරව තමන් කටයුතු කරන්නේ ඇයි එහෙනම්? ලාභය ලැබෙයි කියලා තියෙන ඒ හරියෙන් නවත්ත ගන්න වැඩේ. ඒ උපාදානයේ බවට පත් වෙන්නේ නැති වෙන්නේ. එහෙනම් කැලෑවලට වෙලා ඉන්න වෙලා තියන්නේ ඇයි? රහත් වුණා නම් කැලෑවලට වෙලා ඉන්න වෙන්නේ නැහැ. ඇයි කැලෑවලට වෙලා ඉන්න වෙලා තියෙන්නේ? පාරකට යනකොට අතීත තෘෂ්ණාව තාම තියෙනවා කියලා දැනගත්තාම මේ තෘෂ්ණාව හේතු වෙලා පරිේශණය කරන්න පුළුවන්. පරිේශණය හේතු වෙලා ලාභය ලැබෙන්න පුළුවන්. ලාභය ලැබුණොත් විතර්ක පහළ වෙන්න පුළුවන්. විතර්ක පහළ වුණොත් චන්ද්‍රාගය ඇති වෙන්න පුළුවන්. චන්ද්‍රාගය ඇති වුණොත් අධ්‍යයනය ඇති වෙන්න පුළුවන්. අධ්‍යයනය ඇති වුණොත් මගේ කියලා අල්ලා ගන්න පුළුවන්. ඔය විදිහට ආයෙ වැඩේ වරද්දගෙන සිවුරක් අතහැරලා තමයි යන්නේ. ඒ අන්න බලන්න ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙන්නේ පින්ඩ පාතේ වඩිනකොට පවා මේ පින්ඩපාතය පාත්‍රයට වැටෙන අත ගොරෝසු අතක්ද සියුම් අතක්ද කියලාවත් බලන්න මෙනෙහි කරන්න ගවේෂණය කරන්න එපා. ඒ වහ කණ්ඩ එපා. සසර දෝෂේ නැగిලා යන්න පුළුවන් තාම සුෂ්ණාව කෙලවර කරගෙන නැහැ. ඒකින් දා තමන් හික්මෙන්න ඕන නම් දැන් හික්මෙන්න ඕන විදිහ තේරෙන්න ඕනේ. නේද? අලුත් පරණ ඒවා ඇති වෙච්ච උපාදානය අයින් වෙන්නත් ඕනේ තියෙන උපාදානය තියෙන උපාදානය අයින් වෙන්නත් ඕනේ අලුතෙන් සිවක් උපාදාන නොවි වාසය කරන්නත් ඕනේ දැන් තේරුණාද තණ්හා උපාදාන දක්වා යන විදිය දැන් ගෙදර ගිහිල්ලා කරන්න වැඩක් තියෙනවා අපි හිතමුකෝ ඕක පඩිපෙලක් කියලා තණ්හාව උපාදාන දක්වා යන පඩිපෙල එක එක පඩිය හරිද උඩට නගින්න නගින්න බිමට වැටලා දුක් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි කියලා. දැන් ගෙදර ගිහිල්ලා බලන්න ඕන මං කොයි පඩිවලද දන්නේ ඉන්නේ. අහවලා හින්දා කොයි පඩියේද? ලොකු පුතා හින්දා ඉන්නේ කොතනද? පොඩි එක්කෙනා හින්දා ඉන්නේ කොතනද? <laughs> ඒ අය හින්දා මගේ උපාදානය තියෙන්නේ කොතනද? තණ්හාවේ ධම්මේ පරිපේදී කී දෙනෙක් එක පඩියක කී දෙනෙක් කීයක් වස්තු එක පඩියක තියනවාද සමහර ඉතින් පඩි ටික බැලුවොත් එහෙම අපේ කොහොමද නේද? ඔය පඩි ටික අරන් බැලුවොත් එහෙම තණ්හාවේ ඉඳන් උපාදාන දක්වා තියෙන මේ පඩිපේලි උඩ තියෙන දේවල් ඇත්තට බැලුවොත් එහෙම කොහොමද තියෙන්නේ? ඊඩං ඔප්පු වාහන දුරකටන පරණ පුතු ඇඳන් <laughs> ඇඳුම් නේද? පිහි වටන අපේ තේරෙනවද එහෙනම් ඊළඟ භවය සකස් වෙන පරිපේලිය කොච්චර ලොකුද කියලා නේද හ්ම් මොකද කියන්නේ මේ තමයි දිගහැරුම නේද දිගහැරලා බලා ගන්නවා මගේ වැඩේ මොකක්ද මගේ ජීවිතේ මොකක්ද කියලා දිගහැරලා බැලුවා නේද මේ තාම අපි කරේ මොකද්ද ඵලය පිරික්සන එකයි ඉතින් කෙනෙක් ඉතා නිවැරදිව ඔන්න ඔය කාරණා ටික හොඳට හොඳට පිරික්සලා බලන්න ඕනේ. ඔය විදිහට පිරික්සලා බලනකොට තමයි මේ තැනත්තන්ට තේරෙන්නේ මගේ தත්ත්වය නම් හොඳ නෑ. නේද? මගේ தත්ත්වය නම් හොඳ නෑ. මම ඉන්නේ ගොඩක් දේවල් උපාදානය කරගෙන මේක අනිත් පැත්ත හරවන්න ඕනේ. මේ මහා බෝධිසත්වයන් වහන්සේ නමක් දැන් අපි තුමු සිද්ධාර්ථ කුමාරයා අර සුමේද දාපතය ඉඳලා නියත විවරණ ලබාගත් දවසේ නම් කොච්චර කල් පෙරම්දම් පිළිවද? සාරා සංකේය කල්ප ලක්ෂයක් ඉති පෙරම්දම් පිළිවා. මං එතකම් මොනව කරන්නද දන්නේ නැහැ. මම මොනව කරන්නද? මොකවත් නැහැ බල බල හිටියා. ආහා හිටියා. විඳ විඳ හිටියා. ඇහැකරනාසය දිය ශරීර වලින් මනසවල් වලින් සැපයි සුවයි මధుරයි සුන්දරයි කීකේ දුක් විඳිනේද හිටියා නේද අන්තිමාත්ම සැප විඳින්න හිටියා ඉතින් මේක ගලවා ගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ දැන් අපිට බලන්න වෙනවා මේකට මොකද කරන්නේ මේකට මොකද කරන්නේ කියලා ඉතින් මේ නාම රූප પરම්පරාව කියන එක ගැන අපි යම් කිසි අදහසක් දැනගන්න ඕනේ. හරි? මොකක්ද මේ වෙන්නේ? මේ තණ්හාවට හේතුව වේදනාවයි කියලා සඳහන් කරා. නේද? ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරනවා මෙන්න මේ ටික අපි තේරුම් ගන්න බලමු. මම මේ පවන්නත් පෙන්නනවා. දැන් මේක දකිනවා. හරිද? මේකේ දැකීම සිද්ධ වෙන්නේ එකවරද එක චක්කු විඥානයකින්ද හරි ඒකත් එක්ක මේ පවන්නත්තක් කියලා හඳුනා ගන්නවා නේද ඒ හඳුනාගන්නේ මොන විඥානයකින්ද පවන්නත්තක් කියලා මනෝවිඥාණය නේද? ඒකට හේතු ඒ මනෝවිඥාණය හටගන්නකොට දැන් මේක පවන්නක්ක් කියලා දැන් මම මේක පැත්තකට ගත්ත කියන්නේ මේකේ මිට ඇහැට දැක්කා මේකේ මේ තව කොටසක් දැක්කා ඇහැට ඇහැ දැක්කා මේ තව කොටසක්ක පෙනීම ඇති වුණා නේද ඒ ටික දැන් විඥානයක ආයුෂය කොතරද හොඳට තේරුම් ගන්න මේක විඥානේ ආයශය කොච්චරද? උත්පාද තితి භංග. එතකොට උත්පාද තితి භංග කියන තැන මොකුත්ම ඉතුරු වෙලා ඉතුරු වෙලාද නැති වෙන්නේ. ඉතුරු වෙලාද නැති වෙන්නේ. නෑ. සියල්ල ඉවර වෙන්නම නැති වෙනවා. එහෙනම් මිට දැක්ක මිට කියලා නෙවෙයි මිට දැක්ක මිට කියලා හඳුනාගන්නේ මනෝවිඥානය කියලා. නමුත් මිට දැක්ක චක්කු විඥානය. මිට දැක්කම ඒක එතනින් ඉවරයි. ඇනේ දැක්ක චක්කු විඥානය. ඒක එතනින් උත්පාදක ප්‍රතිබංග කියන ආකාරයට ඉවරයි. වටේ දැක්ක චක්කු විඥානය. ඒක එතනින් ඉවරයි. නේද? එහෙනම් මේක දැකීම කියලා එකක් සිද්ධ වෙයිද? මේක දැකීම කියලා එකක් සිද්ධ වෙයිද? නෑ අංශු මාත්‍රයක දැකීමක් විතරයි එහෙමනම් වෙන්නේ. මේ කොහොමද ඒක වෙන්නේ? දැන් මං මට ඇහෙනවා බුදු සරණයි කියලා. දැන් අපි කන ගැන කතා කරමුකෝ. මේ බලන්න බුදු සරණයි කියලා ඇහෙනවා. හරි? බුයන්න ඇහෙන බුයන්න කියන එක දැනගන්න මට දැන් අපි මනෝවිඤ්ඤාණය ගැන කතා කරමු පොඩ්ඩක්. හරිද? බු කියන එක ඇහෙනවා මට. එතකොට මට එක පාටම ගුයන්න මතක් වෙනවා නේද? ඒකට සිත් වේලියක් ඇති වෙනවා. නමුත් අපි එක හිතක් කියලා හිතමු උදාහරණයක් විදියට. ගුයන්න හඳුනා ගන්න හිත. ඇත්තටම ඒක හඳුනා ගන්න කොයි වෙලාව හරි එක හිතකින්. නමුත් මේක තේරුම් ගන්න ඕනේ ඉඳලා ගුයන්න හඳුනා ගන්න හිත උත්පාද චිති භංග කියන තැනේදී ඉවරයි. නේද? එතකොට ඊළඟට ගුයන්න හඳුනා ගන්න හිතක් තියෙනවා. කොයිලා හරි බහල වෙනවා. ඒකත් ඉතින් ඉවරයි. එතකොට බුදු කියන එක හඳුනා ගනීද? හඳුනා ගනීද? නෑ එහෙමනම් හඳුනා ගන්න විදිහක් නෑ. මෙන්න මේක අපි ඉස්සෙල්ලාම නාම රූප પરම්පරාව ගැන තේරුම් ගන්නකොට අපේ මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. අම්මා කියලා මම දැන් කියනවා. මතක් වුණාද නැද්ද? මතක් වුණා. මොකක්ද දන්නේ මේ මතක් වෙන්න ඇතිවෙච්ච හේතුව? අතීතයේ මම අම්මාව දැකලා හඳුනලා තියෙනවා. මට එහෙනම් මතක තියෙනවා. එහෙනම් අම්මා කියනකොට මොන අම්මව ආය මතකයට ආවා. කොහෙ තිබුණද ආවේ? කොහෙ මනසේ තිබ්බා. කොහේද ගලද ආවේ කියලා හුව. පරමාර්ථ ධර්ම හතර මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. දැන් නිර්වාණ සාන්තිය ඔහෙ තියනවද? ආ නෑ. එහෙනම් දැනට මොනවද තියෙන්නේ? චිත්ත, චෛතසික, රූප. එහෙනම් ওই මතක් වෙච්ච එක රූපේද තිබ්බේ? නෑ ඉස්සෙල්ලා කතා කරා රූපේ බැකෝ යන්ත්‍රයේ කියලා. ඒක මොකවත් දන්නේ නෑ. එහෙනම් රූපේ පැත්තකට දැම්මා. සිතේ ඒක හටගත්ත සිතේ තිබ්බා වෙන්න බෑ. ඇයි? ඒක උත්පාද ප්‍රතිබංග කියලා තැනින් ඉවරයි. එහෙනම් කොහෙද තිබිලා තියෙන්නේ? චෛතසිකයේ. චෛතසිකය ගැන මොකද කියන්නේ? සිතත් එක්කම ඉපදී සිත ගන්න අරමුණම අරගෙන සිතත් එක්කම නිරුද්ධ වෙලා යන තවත් සිද්ධියක් තමයි චෛත්‍යය. ඒකවල මතකයි. එතකොට මතකයි. ආය මනසේ දිවන්න දැන්. අන්න බලන්න මේ ලෝකයේ සමහර ඵලයන් ඇති වෙනකොට හේතු ඒ වෙලාවෙම තිබිය යුතු ඵලයන් තියෙනවා. සමහර ඵලයන් අතීත හේතු හේතුවෙන් හටගන්නවා. මොකද්ද ඕම් මතක තියාගන්න? අතීත හේතු හේතු වෙලා වර්තමාන ඵලයන් හටගන්න වෙලාවලුත් තියෙනවා. වර්තමානයේම ඒ ඵලයත් එක්කම හේතු තියෙන ඒවාත් තියෙනවා. උදාහරණයක් දේ දුන්න. දේ දුන්න ගත්තොත් දේ දුන්නට හේතු වෙන අවවැස්සයි ඒ වෙලාවෙම තියෙන්න ඕනේ. නේද? බොන්චි හැටයක් හැදෙනවා කියලා ගත්තොත් ගහක ඒකට හේතු උනේ පැල කරපු බොන්චි හැටේ. නේද? ඒක කියනවාද මේ ගහ හැදෙනකොට නෑ තිබ්බ තැනක සලකුණක්වත් නෑ. නමුත් ඒ ඒ ගොන්චි හේතු වෙලා වපුරපු ගොන්චි හේතු වෙලා ආය ගොන්චි හැදෙනවා. එහෙනම් පරණ ඒවා මෙතනම තියෙන්න ඕනේ අලුත් එකක් හැදෙන්න. අලුත් එකක් හැදෙන්න පරණ ඒවා මෙතනම තියෙන්න ඕනේ නෑ. ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා අලුතෙන් එකක් හැදෙනවා. හරිද? එහෙනම් මං අම්මා කියලා කියනකොට අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය හඳුනා ගැනීමක් හින්දා පහළ වෙච්ච හිතක් තියෙනවා මට අම්මව හඳුනා ගැනීම සඳහා පහළ වෙච්ච හිතක් තියෙනවා ආන්‍යයක හේතු වෙලා මට ආයතරයක් මෙතන තමන්ගේ අම්මව මතක් වෙනවා ඒක කොහෙවත් තියෙනවා මේ කොහේ හරි තියෙනවා කියලා ගත්ත ගමන් මොකද වෙන්නේ අන්න ඒ තියෙන දේ තමන්ගේ ආත්මය කියලා අදහසක් එනවා මගේ ආත්මය මේ තියනවා මෙහෙ තමයි ඔක්කොම තියෙන්නේ කොහෙ තියනවද දන්නේ නැහැ ඉතින් තියනවා තියනවා කියන නේද දැන් මේ වෙලාවේ අපි වෙන දෙයක් මට මේ වෙලාවේ යමක් දැන දැන් මං තාත්තා කියනකොට ඔන්න තාත්තා මතක් වුණා එතකොට අම්මා නැහැ අම්මාගේ අම්මා පිළිබඳ එකක් ඔතන නැහැ අම්මා කියනකොට මේක මතක් වෙනවා ඒ වගේ වේගෙන් මතක් වෙන වේගෙන් මතක් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා අන්න ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ හේතු වෙවි, එකතු වෙවි, හේතු වෙවි, එකතු වෙවි පරණේවා. හරි? අන්න ඒකට කියනවා අදිවචන සංස්පර්ශය කියලා. හරිද? අපේ මේ මනසේ සිද්ධ වෙන මේ ලෝකයේ තියෙන නොයේකුත් නොයේකුත් ලෝකයේ තියෙන පැනවුම් වගේක් තියෙනවා ප්‍රඥාප්ති වගේක් තියෙනවා. හරි? අන්නේ ඇති වෙන ප්‍රඥාප්ති තමයි ගහය, කොළය, මලය දැන් මම කියනකොට මොකද වෙන්නේ? අන්න මලක් මතක් වෙනවා. ඒක මනෝ ස්පර්ශයද නැද්ද? එහෙනම් මේ ලෝකයේ තියෙන මේ නොයේකුත් රූපයන් හින්දා ඇති වෙන මනෝ ස්පර්ශය කියනවා ආන් එකට කියනවා අදිවතන සංස්පර්ශය කියලා. අන්නේ අදිවචන සංස්පර්ශයේ හේතු ඒ ස්පර්ශයේ හේතුවෙන් අපිට නොයේකුත් වේදනාවල් ඇතිවෙනවා. ඒක මනෝ සංපස්වය. හරි? මනසේ ඇති වෙන ස්පර්ශය. ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචද්වාරයේහි මේ වගේ එකක් වෙන්නකොට මෙන්න මේක හින්දා ඇහත් රූපයත් ගැටීම හින්දා ඇතිවෙන ස්පර්ශයක් වෙනවා. ඒකට කියනවා ගැටීම හින්දා ඇති වෙන ස්පර්ශ කියනවා පටිඝ සංස්පර්ශය කියලා. හරි. මෙන්න මේ දෙක හින්දා අපිට මේ නාම රූප પરම්පරාව එක එක දේවල් විදිහට දැනෙනවා තේරෙනවා. හරි. එතකොට අන්න අතනක් බලනද තව ටිකක් අපි ඔය තේරුම් ගමු මේ මනෝ ස්පර්ශය කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ බලන්න හරි පරිස්සමෙන් තේරුම් ගමු අපි. දැන් අර බුදු සරණයි කියන එක කියලා හිතන්න බුයන්න හඳුනාගත්තා හිතකින් මම හිප්පේ යහිල පරණ හේතු හින්දා බුක් කියනකොටම හඳුනාගත්තා නේද අන්නේ බුයන්න හඳුනාගත්ත හිත නිරුද්ධ වුණා නැති වුණා ඊළඟ හිතෙන් මම දුයන්න හඳුනාගත්තා ඊළඟට හිත ඒගල පර එක හිතකින් හඳුනාගත්ත දුයන්න බුයන්න හඳුනාගත්ත හිතත් දුයන්න හඳුනාගත්ත හිතත් ඒක ඇති වෙලා නැති වෙලා ගියා ඒ ඇති වෙලා නැති වෙලා ගිය ඒවා හේතු වෙලා එකතු වෙලා මොකද වෙන්නේ බුදු කියන දේ හඳුනා ගන්න හිතක් පහළ වෙනවා හරි එතකොට අර දෙක නැහැ නැති දේවල් හේතු වෙලා නැවත පහළ වෙනවා අර දෙකම එකතු වෙලා පහළ වෙන්නේ නැහැ මිශ්‍ර වෙලා අන්න ස්පර්ශ වෙලා හරි. තේරෙනවද? ඒ දෙක එකතු වෙලා මට බුදු කියලා එකක් පහළ වුණා. ඊළඟට ඔන්න සයන්න තව එකක් පහළ වුණා. දැන් බුදුස බුදුසර නේද? එහෙම එහෙම එහෙම වේගෙන් මේක බුදුසරණයි කියන එක පිළිබඳ එක හිතකින් ඒ බුදුසරණයි කියන එක හඳුනාගන්නේ එක හිතකින්. ඒ හිත නියෝජනය කරනවා කලින් ඇතිවෙච්ච ඔක්කොම. හරි? ඒ හිත නියෝජනය කරනවා කලින් ඇති වෙච්ච ඔකෝම ටික. එන්න එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. නැතිද? එහෙම වැඩ පිළිවෙලක් මෙතන සිද්ධ වෙනවා. මම ඒක දන්නවද? ඒක මගේ වැඩක්ද? ඔන්න ඒ ස්පර්ශයෙන් හින්දායි මලක් දැක්කහම ගහක් දැක්කහම හරිද මොකද වෙන්නේ ඒකත් එක්ක සිද්ධ වෙන දේ මේ බලන්නකො ඔන්න දැන් මේක තේරුම් ගන්නයි මේ කියන්නේ. බුයන්න හඳුනාගත්ත හිතත් එක්ක තව වැඩක් වෙනවා. දැන් ඇහුනේ බූ විතරනේ. බුක් බුක් බුක් කරනකොට මොනවද ඒත් එක්ක මතක් වෙන්නේ? බල්ලෝ. ඒත් එක්ක මතක් වෙන්නේ 아무තු හැඟීමක්, බලු හැඟීමක්. නේද? හරි. ඊළඟට බුයන්න වෙනව මතක් වෙන හිතට හිතත් එක්ක ඇති වෙන සකස් වීම මොකක්ද? දුක් දුක් කියලා නිකන් එළවන හැඟීමක්. නේද? දැන් ඔය දෙකම එකතු වෙච්ච ගමන් මහා සාන්ත හැඟීමක් තියෙනවා. නේද? බලන්නකො ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. නමුත් මේක ඒ තරම් වේගෙන් මේක මම කියන්නේ මේ එක එක දේවල් එකතු වෙලා අපිට දුක් වේදනා දුක් කියනකොට දුක් වේදනාවක්. දුක් කියනකොට දුක් වේදනාවක් හටගන්න ඒ ස්පර්ශය හේතු වෙන්නේ. ඇයි? කලින් මම බුක් බුක් බුක් ගෑවොත් මට මතක් වෙන්නේ මගේ මනෝ ස්පර්ශය හේතුවෙන් මතක් වෙන්නේ බල්ලංගා. නේද? ඒතර බුදු කියන දේ ඒ හේතුවෙන් මට ඇති වෙන්නේ සැප වේදනාවක්. බුයන්න හේතුවෙන් ඇති වෙන්නේ නේද? දුක් කියනවත් හේතුවෙන් දුක් වේදනාවක්. නේද? එහෙනම් මනෝ ස්පර්ශය හේතුවෙන් සැප වේදනා, දුක් වේදනා, අදුක්කතු වේදනා පැනෙනවාද නැද්ද? ඒ විතරක් නෙවෙයි අතීතයේ මම දැක දැන් රූපියන් කිව්වහම මොකද වුනේ? කාලා තියෙන හින්දා, සිත් පහළ වෙලා තියෙන හින්දා එන සමහර අය දූවියන් වල ගඳ විතරයි ස්පර්ශ වෙලා තියෙන යාර අතීතේ. ඒකෙන් දැර පුදුම අප්‍රියාවක් තියෙන. සමහර අය මොකද දන්නව කරන්නේ? අර පොත්ත ගලවලා වෙනස් කෑම එක්කට දාලා අර මනසට අරගෙන කාණ්ඩ දෙනවා. ඒක කෑවට පස්සේ මොකද වෙන්නේ? සමහර අය පාන්න පාන්න දූරියන් කන්න පටන් ගන්නවා. <laughs> එහෙම නේද වෙන්නේ? ඔව්. එතකොට ඔන්න ඔය වගේ මේකේ අතීත හේතු වෙවි ප්‍රත්‍ය වෙවි අතීතයේ ඇතිලා නැතිලාගේ සිතුවිලි හේතු වෙවි ප්‍රත්‍ය වෙවි හේතු වෙවි ප්‍රත්‍ය වෙවි හේතු වෙවි එකතු වෙවි හේතු වෙවි එකතු වෙවි මේ වෙලාවේ එකක් හදනවා අන්න ඒ හැදෙන එකට එන්නේ වැඩ පිළිවෙලට කියනවා නාම පරම්පරාව කියලා මගේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සියලු සිතුවිලි වලට කියනවා නාම නාම පරම්පරාව කියලා හරි ඇති වෙලා නැති වෙලා ඒවා තියනවාද? උත්පාද ප්‍රතිබංග උත්පාද ප්‍රතිබංග කියන තැන ඉවර වුණා. හරිද? එතකොට ඒකට කියනවා නාම પરම්පරාව කියලා. මෙන්න මේ නාම પરම්පරාව තමයි හේතු වෙවි එකතු වෙවි මට. අවුන් දැන් අපිට ගලප ගන්න පුළුවන් ඔක තේරුම් ගත්තා. වෛද්‍යවරයාට ලෙඩ සංඥා එන්නේ ඇයි? එයා විශ්වවිද්‍යාලේ ඉන්නකම් මොකද කරේ? ලෙඩ ගැන ප්‍රතිකාර ගැන ඔක්කොම හිත පහල කරගත්තා. ඒ ගුරුවරයා කියනකොට පහල කරගත්තා. පරිේශන කරලා පහල කරගත්තා. ඒවා හේතු වෙලා එකතු වෙලා දැන් වෛද්‍යවරයා ළඟට ලෙඩෙක් ඇවිල්ලා මට මේ අමාරුව තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා මෙයා ඉතින් වේදනාව තියලා බලනවා නේද අහලා බලනවා අහලා බලනකොට මේ මෙහෙන් එනවා හිත වගේක් මෙයාට මනෝ ස්පර්ශයේ මේක නම් අහවල් දෙලේ තමයි මේකට ප්‍රතිකාරය මෙතනයි කියලා වෛද්‍යවරයෙක් නොවන අපිත් කල්පනා කරනවා ඉන්නකෝ බලන්න අරයා අරයා විස්තර අහලා වේදනාව තිබ්බාම හරි ගහින්නවක මාත් මේ වැඩේ කරන්න කියලා ලෙඩෙක් ගෙන්නවගෙන හරි විස්තර අහලා වේදනාව ආරම්භය තිය බල බල එන්නේ නෙවෙයි එන්න නෑ ලෙඩේ පිළිබඳව තේරුම් ගැනීම ප්‍රතිකාරය පිළිබඳ තේරුම් ගන්න එක එන්නේ නෑ නෙවෙයි එන්න නෑ කොහෙද නැත්තේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි වල එයාට එහෙම එකක් ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා නෑ මගේ චිත්ත පරම්පරාවේ ඒකින්ද ඒකට අදාළ ස්පර්ශය සිදු වෙන්නේ නෑ. ඒක හඳුනා ගැනීම සිදු වෙන්නේ නෑ. අන්න දැන් තේරෙනවද අපේ වැඩ පිළිවෙල අපි ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද? කටපාඩම් කරනවා කියන්නේ මොකද්ද? උපාධියක් ගන්නවා කියන්නේ මොකද්ද? මතකය කියන්නේ මොකද්ද? නේද? ඔක්කොම ආ ඒකත් එක්ක ඇති වෙන ස්පර්ශයෙන් හින්දා ඇති වෙන සකස් වීම නේද? දැන් අපි යමු නිකන් සාමාන්‍ය සිද්ධියකට ඔකත් එක්ක එතකොට තේරෙනවා අපේ විකාරය කොච්චරද විකාරයක්ද කියලා. හරිද? උදේම මම කාර්යාලයට යනකොට මම එකම උදාහරණයක් ගන්න හැමදාම මොකද ඒක තේරුම් කරන්න ඕනේ නේද? ලේසියින්ද? හොඳයි. උදේම යනවා මම කාර්යාලයට යනකොට කවුරු හරි කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා. දැන් මට සිත් පේරි වගේක් පහල වෙනවා. ටිකක් පුස්තන් නැතිව. ඊට පස්සේ චුට්ටකින් මොකද කරන්නේ? කවුරු හරි ඇවිල්ලා මට යාගෙන කේලම් කියනවා. ඔන්න ඒ වෙලාවේ සිත් පේරි ටිකක් පහල. දැන් කේලම් කේලම් අහනකොට මට පහල වෙච්ච සිත් වර්ගයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ගොඩෙනුයි මේ ගොඩෙනුයි දෙකෙන්ම සමහර අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හින්දා දැන් මට අරිට වැඩිය තරහ එකක් පහළ වෙනවා. ඕම ඉන්නකොට මෙයා ඇවිල්ලා මට බැනලා යනවා. දැන් මොකද වෙන්නේ? වැනීමෙන් පස්සේ මට පහළ වෙන සිත් මොනවද? නුරුස්සන වැඩේ කරපු එකයි, කේලම් හප එකයි, දැන් එකයි තුනම තුනේම සිත් හේතු වෙලා එකතු වෙලා දැන් ඔන්න මට ඊටත් වැඩිය ප්‍රබල තරහක් එනවා නේද? ඒ තරහා හිතක් ඇති වුණා ඊළඟට එන තරහා හිතට මේ තරහා හිතක් හේතු වෙනවද නැද්ද? දැන් දෙකක් ඇති වුණා ඊළඟට එන තරහා හිතට මේකත් හේතු වෙනවද නැද්ද? මොකක් වගේද හරියට එකක්. වැල් පොලිය වගේ. හරිද? වේගෙන් වැවෙනවා මේ මේක පිළිකා තෛලයකට වැඩිය හරි බාහනකයි. ඒක වේගෙන් වැවෙනවා තරහ එහෙම වේගෙන් වැවෙන එක එකපාරටම අම්මා මරනවා තාත්තා මරනවා ඒ தත්තරපත් වෙන්නේ ඒකයි. හරිද? මේ ලෝකේ මේවා හරියට දැනගත්තාම තමන්ගේ సంతානයේ මේ ලෝකයේ සියලු දෙනා ගැන සමායත වෙනවා. තරහ ඇති වෙන්නේ අහවලා කලාය අහවලා බැන්නාය අහවලා විනාශ කලාය කියලා එකක් නෙවෙයි ඇති වෙන්නේ. එතන සිද්ධ වුණාය කියලා. හරි? ඊළඟට බලන්න දැන් දැන් ඔන්න අර නුරුස්සන වැඩේ කරා හරහෙන් හිටියා මේ බැනලා ගියා කේලම් ඇහුවා දැන් මෙයා 12ට විතර ඇවිල්ලා මගෙන් වැඳලා අඬලා සමාව ගන්නවා දැන් මොකද මට වෙන්නේ වැඳලා අඬලා සමාව ගත්තොත් දැන් මොකද වෙන්නේ ඔන්න එතනින් පස්සේ වෙන දේ බලන්න දැන් මට හරි දුකයි වෙලාවකට නේද අපේ ඇඬුවානේ දැන් දැන් මේ මොකද මේ මට දුකක් ඇති වෙන්නේ කොයි ටිකද දැන් මට හේතු වෙලා තියෙන්නේ අර වැන්ද ටිකයි ඇඬුව ටිකයි තමයි හේතු වෙලා දැන් මේ සිත් සිතක් පහළ වෙනකොට අර ටික තමයි මතක් වෙන්නේ. ටිකක් වෙලා යනකොට එකපාරටම හිතෙනවා වැන්දා තමයි ඇඬුවා තමයි ඒ වුණාට අර බැන්න වෙලාවේ කිව්ව වචන ඕන් ආයෙ ටිකක් තරහ යනවා. <laughs> දැන් මේ හේතු වෙලා තියෙන කොයි ටිකද? කේලම් කිය නෑ මට බැන්න ටික. නේද? මට ඇහිච්ච හිත් හේතු වෙලා ඒ ටික හේතු වෙච්ච එක මම මට වෙතන දැන් ආයෙ තරහ යනවා. ඊට පස්සේ අර නුරුස්සනේම වැඩියෙන් හේතුනොත් ආය තරහ යනවා. ආය තරහෙන් ඉන්න ගමන් ඒ වුණාට ඉතින් ඇඬුවානේ. ඒ වුණාට ඉතින් සමාව ගත්තානේ. ආන් ඒ ටික හේතු වෙනකොට ආයතරයක් මට හොඳ හිත් පහළ වෙනවා. හැන්දෑවරුව මගේ ජීවිතයේ අචාරුවක් වගේ. <laughs> විතක ආරය ගැන අනුකම්පාවක් ඇති වෙනවා, විතක තරහක් ඇති වෙනවා, දෙකටම නැති එකක් පහළ වෙනවා, පව් කියලා හිතෙනවා, අපව බයින්න ඕන කියලා හිතෙනවා. ඔන්න ඔය කරදරේ විඳිනවද නැද්ද හැම වෙලේම? ගමනක් යන්න කියත් එහෙමද නැද්ද? යනවද නැද්ද? මොකද කරන්නේ? අහවලා එක්කන් යනවද නැද්ද? කොහොමද මේක මල්ල කරදරේ නේද? එක එක වෙලාවට එක එක එක එක එක එක සිතුවිලි අපිට එනවා. නේද? මොකද කියන්නේ? කවුරු හරි ගැන හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා අපිට හොඳ කියලා ටිකක් කියලා යනවා. ඒ වෙලාවෙ ඉඳන් මොකද? ඉවරයි ඔක්කොම ඉවරයි. නේද? දැන් ඉතින් මං ඉන්නේ දැන් කියන්නේ. ආයෙ වෙන කවුරු හරි මට යාගෙන හොඳ කියාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මේක හරියටම දන්නේ ඔය අපේ තියෙන මේ දුර්වලකම අපේ තියෙන මේ සකස් වීම හරියටම දන්න කට්ටියක් ඉන්නවා. ඵලය විතරයි හැබැයි දන්නේ හේතු දන්නේ නැහැ. ඒ තමයි දේශපාලඥයෝ. හරි. ඒ කට්ටිය මොකද කරන්නේ? ඒ කට්ටිය දන්නවා හරියටම කතිරේ ගහන තැනට යනකොට මෙයාගේ හිතට වැඩියෙන්ම හේතු වෙන්න ඕනේ එකතු වෙන්න ඕනේ මගේ හොඳ. හරිද? ඉතින් කතිර ගහන්න කිච්චු කාලෙදී මොකද කරන්නේ? ඇහැ කරනාසය දිව ශරීරය ඔකොටම අපේ ඒවයින් අපිට මේ අරමුණ දෙන්න මෙයාලා ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් මොකද කරන්නේ? කැන්වසින් ඉන්නවා. ඒලා කියාගෙන කියාගෙන කියාගෙන කියන ආනිත්‍යයගේ නරක කියලා මෙයාගේ හොඳ කියාගෙන කියාගෙන කියාගෙන යනවා. ඊළඟට මේක දැනගත් අනිත් එක්කෙනා ආයෙ ඇවිල්ලා එයාගේ හොඳ ඔක්කොම කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනවා. දැන් ඔය ඒ අහපේවත් දෙක තුනම හේතු වෙලා මට දැන් ආය අර්ථාවක් වගේ ඉන්න මං කොයි පැත්තට කඩේ දාන්නේ ඕකත් දැනගත්ත දේශපාලකයා මොකද දැන් මං ඡන්දපොලට එනවා කියලා දැනගෙන තහනම් කරලා තියෙන අර කේන්ද්‍ර ප්‍රමුඛයා හොරෙන් හරි කාඩ් එකක් පෙන්නනවා ඈ හොරෙන් හරි මෙහෙම කරලා ගම මොකක් හරි පෙන්නනවා පාඩක් හරි පෙන්නනවා දෙන්නපු ගමන් ආය මගේ හිත මොන අමතක වෙලා තිබ්බනම් ඒ පැත්තට වැටෙනවා කොහොම හරි අන්තිමට මම කපිර ගහන්න ඕන්න මෙන්න කියලා මට නන්ට් ලිස්ට් එක කියවනකොට හේතු වෙන ප්‍රත්‍ය වෙන අතීත විදියට මට කැමැත්ත ඇති වෙන දෙයට මගේ පැත්තේ වැඩේ වෙනවා. එහෙනම් දේශපාලඥයා හරි කපටි වැඩේ දන්නවා. නේද? ඊළඟට වෙනස් දැන්වීම කට්ටියත් ඒක හොඳට දන්නවා. නේද? කොහොමද යාළුවගේ බඩු විකුණ ගන්න මොකද කරන්න ඕන කියලා අපේ හිත හිතේ කැමැත්ත ඇති කරවන්න. එහෙනම් මේ ඔක්කොටම අහුවෙච්ච අපි ගිරේට අහුවෙච්ච කුවක් ගෙඩි වගේ නේද? හුලඟට අහුවෙච්ච කොළ වගේ තාල්ලු වේවි එහාට මෙහාට එහාට මෙහාට. ඉතින් ඔහොම තියෙන නාම પરම්පරාවක් තමයි අපේ මේ ජීවිතේ. සිප්පේලිය ඔන්න ඔය වගේ. ඒක මගේ වැඩක්ද? ඒක මගේ වැඩක් නෙමෙයි. ඒක මගේ වැඩක් නෙමෙයි. ඒක අතීතය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නැවත නැවත නැවත නැවත සකස් වෙන සිතක්. ඒකට කියනවා නාම પરම්පරාව කියලා. හරිද? මෙන්න මේ ස්පර්ශයේ හින්දා ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මේ ස්පර්ශයේ හින්දා බලන්න ඔන්න ඔය ස්පර්ශය හින්දා ඔතන නාම પરම්පරාවක් ඔතන පොඩ්ඩක් නාම પરම්පරාවක් රූප પરම්පරාවක් ඇති වෙනවද නැද්ද ආන්ගේ නාම රූප પરම්පරාව ඔන්න ඔය හඳුනා ගන්නා විඥාන හට ගන්නවද නැද්ද නේද රූප හඳුන ගන්න, ශබ්ද හඳුන ගන්න, ගන්ධ හඳුන ගන්න නේද? රූප, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන ඔන්න ඔය නාම රූප පරම්පරාවට එනම් මේ විඥානය හේතු වෙනවා. නැවත නැවත නැත නැවත ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ගිය විඥානය නේද? දැන් ආයෙ එතන ගැන පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ ඇති වෙන විඥානය කියන එක මව් කුසක දැසගත්තේ නැත්නම් ඒක පැහැදිලිව සඳහන් වෙනවා මහා නිදාන සූත්‍රයේදී අපි දැන් හැමිලෙන් මේ ගන්ධබ්බයාගේ පහළ වීම ගන්ධබ්බයාගේ එළඹීම ගන්ධබ්බයාගේ එළඹීම කියලා තැන් තැන් තැන් වල තියෙන හින්දා ඔය අන්තරාභවයක් ගැන අදහසක් පහළ කරනවා. මහා නිදාන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා විඥානයේ බැස ගැනීම කියලා. හරි. ඒ කියන්නේ මොකක්ද? යම් තැනක ප්‍රතිසන්දි විඥානයක් ඇති වුණාද ඒ ප්‍රතිසන්දි විඥානය චුතිසිතක් ඇති වුණාද ඒ චුතිසිත ඒ ඒ කියන්නේ මේ ශරීරය ආශ්‍රය කරගෙන පහළ වෙන අන්තිම සිත. ආන්ගේ ත්‍ෘතිසිත හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ? ඒහා සමාන වෙනත් තැනක වෙනත් පොහොරක වෙනත් විඥානයක හට ගැනීමට හේතු වෙන තැනක ප්‍රතිසන්ද විඥානය හට ගන්නවා. අම්මෙක්ගේ තාත්තෙක්ගේ එකතු වීම විතරක් ඇද්ද දරුවෙක්ගේ හට ගැනීමට? හරි. විඥානයාගේ එළඹීමක් ඕනේ. ඊළඟට අර්ධ වශයෙන් ඒ විඥානයේ එළඹීමත් එක්ක අර කලලෙන් වැඩෙන වෙන රූප પરම්පරාව ඇති වෙනවා. නේද? ඒත් එක්කම නැවත විඥානයන්ගේ පහළවීමක් තියෙනවා. නාම પરම්පරාවක් තියෙනවා. නේද? එහෙනම් මේ පහළ වෙච්ච විඥානය මේ නාම රූප પરම්පරාවට හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. ඊළඟට මොකද වෙන්නේ මේ නාම රූප પરම්පරාව නැවත නැවත හටගෙන හටගෙන හටගෙන යන මේ නාම රූප પરම්පරාව නේද හේතු වෙනවා නැවත එතන විඥාන හට ගන්නවා එතකොට මේ නාම රූප අතර මගදී මේ විඥාණය හට ගැනීම නැවතුනොත් දරුවා බඩේදීම මිය යනවා ආය ඒක වර්ධනය වෙන්නේ නැහැ. පොඩි කාලේදී වුණොත් එතනින් හට වර්ධනය වෙන්නේ නැහැ නේද? එහෙනම් විඥාණය නාම රූප පරම්පරාව ඇති කරනවා. මේ නාම රූප පරම්පරාව නැතුව සතර හටගෙන යන විඥාණයක පහළ වීමක් තියෙනවද? නෑ නේද? එහෙනම් මේ දෙක එකට එක ප්‍රතිවේවි හේතු වේවි ප්‍රතිවේවි හේතු වේවි අර මනෝ ස්පර්ශයන් හේතු වෙලා දැන් අපි ඔය විදිහට ඔය විදිහට මේ නාම රූප පරම්පරාව වෙන වෙනම වෙන වෙනම හටගෙන යනකොට රූපයාගේ යම්කිසි හට ගැනීමක් තියෙනවා රූප පරම්පරාව හින්දා අපිව ගොඩ නැගෙනවා අනිත් පැත්තෙන් නාම පරම්පරාව ගොඩ නැගෙනවා දැන් බලන්න ප්‍රඥාප්තිය කියන්නේ මොකද්ද කියලා හරි මෙන්න මේක හින්දා මෙන්න මේ එකකට එකක් එකකට එකක් ප්‍රත්‍ය වීම හින්දා අපි කියනවා මේක වෙනම පුද්ගල පුද්ගලානුබද්ධ විදිහකට අපිට දැනෙන්න පටන් ගන්නවා මේ චුට්ට හොඳට අපි තේරුම් ගන්න බලමු මේ වැරදීම ගැන පුද්ගලානුබද්ධ විදිහට එතකොට තමයි කියන්නේ එත්තාවතාකෝ ආවසෝ ජායේතවා ජීයේතවා මීයේතවා ජයේතවා උපජිත්වා උපජිත්තං වා කියලා සඳහන් කරන්නේ මේ උපදිනවාය, චුත වෙනවාය, මැරෙනවාය, දිරණවාය ඔය විදිහට අපි මේ නාම රූප પરම්පරාවට සත්ව පුද්ගල වශයෙන් අපිට අදහස් පහළ වෙනවා. හරි? මෙතන සිද්ධ වෙන්නේ මේ නාම රූප වැඩපිළිවෙලක් විතරයි. මේක ඉපදුනාය. අපි අර ළමයා අර අර නාම රූප પરම්පරාවට කියන ළමයෙක් ඉපදුනාය. හරිද? ඒක අපි අරගන්නවා අහවලාය කියලා. ඊළඟට බලන්න මේ එපමණකින් අදිවචනපතෝ ඒ කියන්නේ මේ මේ මේ මිනිස්සෙක් මේ අහවල් මේ ගහය කොළය මලය කියන අර අපි කිව්ව අදිවචන ස්පර්ශය කියලා කිව්වෙත් ඒකටමයි. ඒකට අදිවචන සකස් වීමක් සිදු වෙනවා. ඒත් එක්කම ඒ ඒ තුලින්ම අපි නොයෙකුත් ප්‍රඥාක්තිය ඇති කරගන්න හැටි බලන්න අර ඊට ඉස්සෙල්ලා අර උපදින ළමයාට දානවා නිරුක්තිය. ඒ කියන්නේ අර්ථ දැක්වීමක්. එයාට දානවා නිමල්, කමල්, හ්ම් ඔය විදිහට නමක් දානවා. එහෙනම් එයාට දැන් ඒ කියන්නේ පදාර්ථයක් දාලා දෙන්න. ඊළඟට ටික කාලයක් යනකොට මොන්නේ එයාට දානවා තව එකක්. ප්‍රඥප්තියක් දානවා. මොකද? මෙයා කරුණාවන්ත කෙනෙක්. මෙයා සැර කෙනෙක්. මෙයා මෝඩ කෙනෙක්. මෙයා ඊර්ෂ්‍යා කෙනෙක්. ඒක කොහොමද දන්නේ උනේ? ඇත්තටම අපි මේ ලෝකේ ඉන්න මිනිස්සු කරුණාවන්ත මිනිස්සු කියලා හංවඩුවක් ගහනවද නැද්ද? තරහ යන්නේ කියලා හංවඩු ගහනවද නැද්ද? හොරු කියලා හංවඩු ගහනවද නැද්ද? මොකද මේ සිද්ධිය දිහා හොඳට බලන්න ඕනේ. මේ පැත්තට කියනවා මොන විසුද්ධිය කියලාද? දිට්ඨි විසුද්ධිය කියලා. සංකා විතරණ විසුද්ධිය කියලා. මේ දෙක තමයි අපි මේ කතා කර කර යන්නේ. හේතු මොනවාද? අපි ඇත්තටම හොරා කියලා කාට හරි කියනවා නම් අපි හිමින් පැත්තකට වෙලා බලා හිටියොත් එයාගේ නිකන් වැල්ම එහෙමත් කොහොමද කවුරුවත් නැත්තනක හොර වැල්මමයි තියෙන්නේ නේද කාට හරි සල්ලාලයා කියලා කොහේ හරි තැනක අංවඩු ගහලා තියෙනවා නම් එයාගේ එහෙම එහෙම ඇවිදිනකොට බැලලා කොහොමද වැල්ම කොහොමද සල්ලාල වැල්මම තමයි මොකද එයා හුලඟ ගිහිල්ලා ඉන්නේ හ්ම් එයා කඩපහරකට අහු වෙලා ඉන්නේ. කුමන කඩපහරක්ද? ඒ බලන්න. කවදාක්වත් මත්පැන් පානය කරපු නැති කෙනෙකුට ජීවිතේ කවදාක්වත් මත්පැන් පානය කරලත් නැහැ මත්පැන් ගැන අහලත් නැහැ මොකවත් නැහැ. ආන්ගේ කෙනෙකුට මත්පැන් වීදුරුකුයි වතුර වීදුරුකුයි එකතන තිබ්බොත් ඒ දෙක ගැන විශේෂ ඇල්මක් මත්පැන් වීදුරුව ගැන තියනවාද? නැහැ. වතුර විදුලක් දැක්කා වගේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එක දවසක් මෙයාට බොන්ද දෙනවා කවුරුහරි. දෙකක් බොන්ද දෙනවා. ඔන්න සිත් පහල වෙනවා නේද? ඉතලාම අමාරුවෙන් උගුරෙන් පල්ලෙහාට දා ගන්නවා. ඒකත් එක්ක ඔන්න ටික දවස් ටික වෙලාවකින් මොකද වෙන්නේ මෙයාට? අර තියෙන සංස්කෘතිය, අර තියෙන සભ્યත්වය, අර තියෙන හිර වෙලා තියෙන මානසික ගතිහින්දා තමන්ගේ තියෙන නිදහස වෙනුවට ලොකු ලොකු හැඟීම් පහළ වෙලා නේද? අමුතු නේද? හරියට නිකන් කිරිසන්තකෙකුට පහර වෙන සිතුවිලි වගේ. ඇයි දැන් මෙතෙන්ට බල්ලෙක් ආවොත් මොකද කරන්නේ? ඒවට දැන් මෙතන ඉන්නවා කියමුකෝ කැමති කෙනෙක් අයිතිකාරය හාමුදුරුවෝ ඉන්නවා කියන්නේ කොතන? ආය මොකුත් නෑ කතාවක් නේද? මෙතන බණ කියනවාද මොකුත් නෑ. යාට ඕන දේ තමයි කරන්නේ. නාටනවා, කෑ ගහනවා, උඩ පයින්නවා, ඔක්කොම කරනවා. පාලනයක් තියනවද? නෑ. ඒ මොකද එතන ක්‍රියාත්මක වෙන සිතුවිල්ල විතරක් ප්‍රබලයි. නේද? හොඳ නරක මනෝ ස්පර්ශයක් සිදු වෙන්නේ නෑ මනස පොඩි මනසක් තියෙන සත්තුන්ගේ. එහෙනම් මනෝ සම්පස්සේ වශයෙන් යන හොඳ නරක තේරුම් ගන්න බෑ. මත්පැන් දීපුවම මොකද වෙන්නේ? මේ අපිට මේ රූප પરම්පරාව නාමයට හේතු වෙනවා. ඒ කියන්නේ අපේ මේ මස්තිෂ්කය පැහැදිලිවම උපදින උපදින මනස මනසේ උපදින යහපත් සිතුවිලි වලට රූප පැත්තෙන් මේ මානසිකාරයට හේතු වෙන කොටසෙහි අඩුවීමක් වෙනවා. ඒකෙන්ද එයාට ත්‍රිසංගත සිතුවිලි වලට සමාන සිතුවිලි පහළ වෙන්න ගන්නවා. එයාට ඒකෙන් නිදහසක් තියෙනවා. ඒකෙන් ත්‍රිසංගත සැපයක් තියෙනවා. ආන්ගේ සැපය පහළ වෙච්ච සිත් පහළ වෙනවා. නැවත පහළ වෙනවා. නැවත පහළ වෙනවා. ඒකත් එක්ක එයාට මේ ඔකගෙම නිදහස් වුණා වාගේ සිතුවිල්ලක් තියෙනවා. අන්න ඊළඟට මොකද වෙන්නේ? ඒවා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා හේතු වෙලා එකතු වෙලා නැවත මත්යන් විදුරක් දැක්කහම ඇලීමක් පහළ වෙනවා. හරිද? ඇලීමක් යාට පහළ වෙනවා. ඒ ඇලීම ප්‍රබල වුණොත් මොකද වෙන්නේ? ඒ සැප වේදනාව හින්දා ඇතිවෙච්ච උපාදානයක් ඒක. හරි? සැප වේදනාව හින්දා ඇතිවෙච්ච උපාදානයක්. ඒ ඇලීම ප්‍රබල වුණොත් මොකද වෙන්නේ? එයාට ඉන්නේ කවුද කරන්නේ මොනවද මොකවත් නැහැ. මෙතන හරි කිව්වොත් ඇවිල්ලා නේද? ලමු අකුසල දහම් පහළ වෙනවා කියන්නේ ඒකයි. අර තල්ලාල පුද්ගලයා කියන්නේත් එහෙමයි. හරිද? යම්කිසි රූප දිහා බලලා බලලා බලලා බලලා මොකද මේ හරිද එයාට පුරුෂයෙක් නම් ස්ත්‍රීන් කෙරෙහි ස්ත්‍රියක් නම් පුරුෂයන් කෙරෙහි ලොකු ඇල්මක් පහළ වෙනවා ඒකින්ද දකින්නකොට බලන්නේ කොහොමද විලගන්න වාගේ බලනවා ඒක බලනවා නෙවෙයි බැලෙනවා ඍජුව බැලෙනවා හරිද අන්න ඒක වෙන්නේ අතීතයේ එයාට ඇතිවෙච්ච ස්පර්ශයන් අතීතයේ ඇතිවෙච්ච සිතුවිලි හේතු වෙලා එකතු වෙලා. ආන් ඒක හින්දා පාලනයකින් තොරව ඒවා හේතු වෙන එකතු වෙන හින්දා අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නේද මොකද වෙන්නේ මෙතන සල්ලාල හිත්ම පහළ වෙන නාම પરම්පරා සකස් වෙනවා. සල්ලාලත් එතකොට තිරිසන් සිත්ම පහළ වෙන නාම પરම්පරා සකස් වෙනවා. ඒ ඒ ඒ ඒ පුද්ගලයෝ එක එක එක එක ඒවාට බීජකම් ඇති වෙනවා. හරිද? සමහර අය කරුණාවන්ත සිතුවිලි ඇති කරගන්නවා ධර්මය ඇහිලා. කාලයක් යනකොට ඒ කරුණාවන්ත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා කරුණාවන්ත සිතුවිලිම මෙතන පහළ වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි මේ පුද්ගලයාට අන්න ප්‍රඥප්තියක් විදිහට දැන් නමක් දානවා. මේ කල්ලාලයාය, මේ විවද්දාය, මේ හොඳ කෙනාය, මේ නරක කෙනාය කියලා. ඊළඟට අපි වරද්ද ගන්න. කල්ලාලයා කෙරෙහි, දේවද්දා කෙරෙහි කොහොමද ඉන්නේ? ඔහේ හිටු කියලා ඉන්නේ පුදුම කේන්තියකින් ඉන්නේ. හරිද? දැන් ආය වෙලා තියෙන්නේ මොකද? අර පැත්තෙන් අරයාගේ නාම પરම්පරාව වැඩ කරලා මේ පැත්තෙන් මගේ මනෝ ස්පර්ශයෙන් හින්දා මම ආයතරයක් ඉන්නේ අපහසුයෙන්. වෙන කවුරුත් හින්දා. අන්න ප්‍රඥප්තිය මගේ පැත්තෙන්. අන්න ඒකට කියනවා අදිවචන සංස්පර්ශය කියලා මම මේ දැනගත්ත පරණේවුවා හින්දා මට මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා. හරිද? දැන් තේරෙනවද නූල් බෝල පැටලිලා කියන්නේ මොකද්ද කියලා? එහා පැත්තත් පැටලිලා අන්තෝ ජටා බහි ජටා නේද? ඇතුළෙත් යට පිටත් යට හැම තැනම පැටලිලා තියෙනවා. මෙන්න මේ පැටලිල්ල ලෙහා ගන්න නම් පැහැදිලිවම පටිච්චසම්පාද ධර්මය ගැන ඔය විදිහට තේරුම් ගන්න ඕනද නැද්ද? දැන් බලන්න අර තණ්හාව තිබ්බා ඕනම කෙනෙකුට පොදුවේ උපදිනකොට තණ්හාව තිබුණා. තණ්හාව නැත්තම් උපදින්නේ නැහැ. ඒ තණ්හාවට අර ගිරව් දෙන්නගේ කතාව දන්නවනේ අපි නේද? ගිරව් දෙන්නා විස වෙලා ගිය දෙපැත්තකට. ඒ තණ්හාවට පෝෂණය වෙන්න ආකාරය අනුව තමයි අපේ ජීවිතය කුලගේ යනවා වාගේ කුලගේ යනවා වාගේ කුලගේ යනවා වාගේ හරි දැන් දැන් බලන්න දැන් ඒ වුණාට මේක සැක දුරු කරගන්න ඕනේ හින්දා මම කියන්නේ දැන් කෙනෙක් කියයි පින්නත් මේ මේ එතකොට අපිව පාලනය කරගන්නවා කියන්නේ මොකක්ද පාලනය කරගන්නවා කියන්නේ මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි කියනවා පාලනය කරගන්න ඕනේ කියලා හිතේ ඇත්තටම පාලනය කරනවාද පාලනය වෙනවාද? හා කියන්න බලන්න දැන් කල්පනා කරන්න. මට දැන් එකපාරටම මොකක් හරි නරක සිතුවිල්ලක් පහළ වෙනවා. ඒකත් හේතු ඇතුව. මට එකපාරටම හිතෙනවා මේ බණ කිය කිය ඉන්න මට මොකද්ද මේ හටගත්ත සිතුවිල්ල කියලා. අන්න ඒ බණ කිය කිය ඉන්න මට මේ ඇතිවෙච්ච නරක සිතුවිල්ල මොකක්ද කියලා හඳුනා ගන්න නරක සිතුවිල්ලක් කියලා හඳුනාගත්තේ මම ඉබේද නැත්තම් පරණ ඒවා පරණ මොනවා හරි දැනගත්ත දේවල් හින්දාද පරණ මොනවා හරි මම දැනගෙන අන්න ඒවා හේතු වෙලා එකතු වෙලා මට හොඳ නරක සහිත සිතුවිල්ලක් හටගත්තා හරි දොස්තර මහත්තයාට ලෙඩේ ගැන ආවා වාගේ සමහර අයට හොඳ නරක පිළිබඳ සිතුවිලි එන්න නැහැ. එන්න නැහැ. එන්න නැහැ. නේද? අපි කියනවා ලැජ්ජාව බය කියලා. සමහර ඇත්තන්ට ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලැජ්ජා බය ඇතිව වාසය කරන බුද්ධලයා කියලා. ලැජ්ජා බය සමහර අයට තියෙනවා. සමහර අයට නැහැ. ඉන්න තැන දන්නේ නැහැ. කරන්නේ මොකක්ද දන්නේ නැහැ. ඇඳුම දන්නේ නැහැ. කතා කරන විදිහ දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ ඒ අතෝ. ඒ මොකද ඕන තැනක ගිහිල්ලා පිස්සු වගේ ඉන්න පුළුවන්. අන්න ඒ මොකද ලැජ්ජාව බය කියන එක උපදින්නේ උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒක ඒ අයගේ වැරද්දද? ලැජ්ජා බයට හේතු වෙන අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලා නෑ මෙතන හේතු වෙන්න මොකුත් නෑ. හේතු වෙන්න මොකුත් නෑ. ඊයේ පෙරේදා ළමයෙක් තමන්ගේ අම්මයි තාත්තයි ඝාතනය කරා. නේද? අම්මා තාත්තද අසරණ ඝාතනය කරපු ළමයාද අසරණ. දෙගොල්ලම අසරණයි. හරිද? මේ දෙගොල්ලන්ගෙන් වැඩියෙන් අසරණ කවුද? අම්මයි තාත්තයි. ළමයා තමයි වැඩියෙන් අසරණ. ඇයි? අම්මා තාත්තා නම් මලා තමයි කොහේ තැනක උපදී මේ ළමයා අනිවාර්යයෙන්ම අපායමයි උපදින්නේ මේ ඊළඟට මේ ළමයාට මේ මේ භවයේ ඉපදුනාට පස්සේ තිබ්බ තණ්හාවත් එක්ක එයාට මනසට ස්පර්ශ වෙන්න අවශ්‍ය කරන ගතිගුණ කොහෙන්වත් හම්බුනේ නෑ පාලනය වෙන්න අවශ්‍ය කරන සිතුවිලි ලැබුණේ නෑ එයාට ඉඩම ගැන තියෙන ආසාව අම්මා තාත්තගේ ජීවිතවලට වැඩිය ප්‍රබල වුණා. ප්‍රබල වුණා මොනව කරලාද? දැන් දන්නවා අපි මොනව කරලාද? ඊටම ගැන තණ්හාවක් උපදින නේද? සද්ද තණ්හ නේද? ඇතිවෙච්ච ඊටම ගැන ඇතිවෙච්ච රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා මිශ්‍ර වෙච්ච එක එක දේවල් පිළිබඳ ඇති වෙන තණ්හාවෙන් මේ ඉඩමේ තණ්හාව මොකද උනේ? අර පරිේශන මට්ටමට ඇවිල්ලා, ලාභයට ඇවිල්ලා, ඔයක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා මොකද වෙන්නේ? අපිට මේක ප්‍රබල උපාදානයක් බවට පත් වුනහම අම්මා තාත්තා ගැන තියෙන කැමැත්ත හොඳ නරක ඔකටම වැඩිය මොකද වෙන්නේ? අරක ඉස්තිර වැටෙන්න පටන් ගන්නවා. නේද? එතකොට මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක භාවයටම යනවා. අන්න ඒ නාම પરම්පරාවට අවශ්‍ය කරන සිතුවිලි හටගන්න අපේ ජීවිත හුළඟ යන කොළ වගේ හරි මේ නාම પરම්පරාව කියන්නේ හුලඟ යන කොළ වගේ හුලං හැමන පැත්තට තමයි යන්නේ හරි බුදුරජාණන් වහන්සේ මේ දීඝනිකායේ බොහෝ සූත්‍ර ධර්ම දේශනා කරනකොට ඒ දේශනාවේ තියෙනවා බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ නෛර්යානික ධර්මයේ මුල මැද අග පැහැදිලිව දේශනා කරන කල්හි ඒ ධර්මයේ ශ්‍රවණය වෙච්ච පින්වන්ත කුල පුත්‍රයෝ ආන් එහෙමයි තියෙන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය වෙච්ච අය. ඒ අයගේ සිත්වල ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං කියන ආකාර සංකල්පිතං කියන ආකාරයට සිතුවිලි පහළ වෙනවා. මම මේ ධර්මය තුල හික්මෙන්න ඕනේ කියලා. හොඳයි. මේ අද මේ කාලේ මේ අත්ංගයේ තුල යම් කිසි කුසලයක් හටගන්න සිතුවිලි හටගන්නවා නම් ඒ කුමන හේතුවක් උඩද තමන්ගේ ගුරුවරු දෙමව්පියෝ හින්දා පහළ වෙච්ච හොඳ සිතුවිලි හේතු වෙලා එක්ක වෙලාද නැද්ද? මගේ ගුරුවරුන්ට දෙමව්පියන්ට ඒ ඒ යහපත් කුසල වඩන සිතුවිලි ආවේ කාගෙන්ද? එයාලගේ ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන්. ඒ කට්ටියට ආවේ කාගෙන්ද? ඔය පොලිම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට අරගෙන ගියොත් කොතනද නවතින්නේ? බුදුරජාණන් වහන්සේගේ. එහෙනම් අද මට කුසල සිතුවිල්ලක් පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ හේතු වෙලා තියෙනවද නැද්ද? ඒ බෝධිසත්ව ජීවිතයයි ඒ පාරමිතා පෙළහරයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න හේතුනේ. නේද? එහෙනම් එදා ඒ පාරමිතා පුරන්න ගත්ත වෙහෙස මහන්සිය අද මට හේතුවක් වෙලා තියෙනවද නැද්ද? නේද? අන්න මාව පාලනය වෙන්නේ අන්න එහෙමයි. මෙතන මේ සිතුවිලි પરම්පරාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඍජුවම මගේ කුසලයට හේතුවක් වෙලා තියෙනවා. නේද? බලන්න මෙන්න මෙහෙම එකක් මිසක්ක. මිසක්ක මෙතන සිද්ධ කරන පුද්ගලයේ කෙනෙක් ඇත්තේ නැහැ. මේකට හරි ලස්සන කතාවක් කියනවා අපේ කටුකුරුද්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ. හරි? හරියට මේ නිවන් දකින වැඩපිළිවෙල හරියට අර සහය දුවන තරගයක් වගේ කියලා. හරි? ඒක හරි ගැළපෙන උදාහරණයක්. ඒක මම මතක් කරේ. ඒක මට බොහොම හිතට දැනුණා. හරි? ඇයි? තරගය දිනනකම් මේ අර යෂ්ටිය පිළිබඳ තියෙන පුදුම කැලකක්. හරි? යෂ්ටිය පිළිබඳ පළවෙනි තරඟ පළවෙනියෙන් දුවන එක යන යෂ්ටිය තදින් අල්ලගෙන ගිරලා දෙවෙනියට දෙනවා. ඒ යෂ්ටිය අතරනොත් ඔක්කොම කරන්නේ. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි වශයෙන් මේ ඉදිරියට ගිහිල්ලා නිවන් දැක්කා කියලා දැනෙන්නේ. දැන් දැන් නම් හිතනවා මම සෝවාන් වුණොත් දන්නේ නේද මම ලෝකෙටම පරකාසයට කෑ ගහලා මං සෝවන් වුණා කියලා කියලා එහෙම කියලා කියනවා. නමුත් යක්තිය අරගෙන පියවර හතරම දිවවද යම් කෙනෙක් ඊට පස්සේ දැකලා තියෙන අච්චර අමාරුවෙන් අරගෙන ආපු යක්තිය දිනුම් කනුව පහු කරා විතරයි උදේ දාලා විසි කරනවා නේද අන්න ඒ වගේ තමයි අපි මේක ලබා ගන්න තුරු තියෙන්නේ ලබා ගැනීම පිළිබඳ ඡන්දයක් කැමැත්තක් පුද්ගල සංඥාවක් ඒක අයින් වෙච්ච ගමන් සෝවාන් වෙච්ච පුද්ගලයාට ඒක කියන්නවත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ හරි කියන්නවත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ එහෙනම් මේ ඇති වෙන පුද්ගල පුද්ගලානුබද්ධ ප්‍රඥප්තියෙන් තමයි ඔය එක එක්කෙන එක එක්කෙන එක එක්කෙන අහවලාය අහවලාය අහවලාය අහවලාය අහවලාය කියලා බෙදලා වෙන් කරලා තියෙනවා. එතකොට ආයෙ කියයි අෂ්ට පුද්ගල මහා සංඝරත්නය කියලා එකක් බුදුහාමුදුරුවෝ පනවලා තියෙනව නේද කියලා. අපේ හිතවලට එන ප්‍රශ්න ටික ඔක්කොම අපි විසඳගමු. මම කිව්වා නේද කලින් ජීවයේ සත්‍යයක් නැතුවම අපි කියනවා බස් එක ආවා කියලා. කාර් එකක් ආපුවාම කියනවාද බස් එකක් ආවා කියලා? ඇයි අන්න අර ඒ ක්‍රියාවලිය එකතුවට බස් එකේ ක්‍රියාවලිය එකක්, කාර් එකේ ක්‍රියාවලිය එකක්, කරත්තේ ක්‍රියාවලිය තව එකක්. අන්න ඒ ක්‍රියාවලි එකතුවට අපි නවත් දානවා. හරි. ඒ වගේම මෙතන සිද්ධ වෙන, ඔතන සිද්ධ වෙන අර නාම પરම්පරාවේ එකතුවට අපි නමක් දානවා. කරුණාවන්ත පුද්ගලයා, ආවල් පුද්ගලයා, සල්ලාලයා, දේබද්දා කියලා නම දානවා. එතකොට සෝවාන් මාර්ගස්ත පරස්ත සකදාගාමි මාර්ගස්ත පරස්ත අන්න ඒ කතියට පුද්ගලවාදයෙන්ම බුදුරජාණන් වහන්සේ නම දානවා. අපිට හිතෙන්නේ සම්පූර්ණ පුද්ගලයෝ කියලා එකක් තියෙනවා. හරිද? නමුත් මේ බලන්න. මේකෙන් මේක තේරුම් ගන්න පුළුවන්. පුද්ගලයෙක්ගේ ආයුෂය කොතරද? ඕනම පුද්ගලයෙක්ගේ ආයුෂය කොතරද? අපි කියන අහවල් පුද්ගලයා කියලා. පුද්ගලයා වෙනස් වෙන්නේ නැති හින්දා අපි යාට ඒ වගේ කියන්නේ. එහෙනම් පුද්ගලයාගේ ආයුෂය කොච්චරද? චිත්තක්ෂණය වෙන්න ඕන. ඊළඟට ඉන්නේ වෙන එක්කෙනෙක්. ඊළඟට ඉන්නේ වෙන එක්කෙනෙක්. ඊළඟට ඉන්නේ වෙන එක්කෙනෙක්. හරි? ඒකින්දා අන්න බලන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අපිට මාර්ගස්ත පුද්ගලයා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියන එකෙන් එකෙනෙක් තමයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයා. එතකොට අර එක තැනකදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේගෙන් විමසනවා මේ අන්නර අහවල් අහවල් අයගේ ගතිය මොකද්ද? ඒ කට්ටියගේ ඒ කට්ටිය මරුණාට පස්සේ මෙහෙම උනේ කොහොමද? මෙහෙම උනේ කොහොමද? මෙයාට මොකද උනේ? මොකද උනේ? සම්බුද්ධ ධර්මාසික සමය මෙයා සෝවාන් වෙලා හිටියාය, සකදාගාමී වෙලා හිටියාය, අනාගාමී වෙලා හිටියාය, අරහත් වෙලා හිටියාය කියලා කියනවා මිසක් ආ සෝවාන් මාර්ගස්ත වෙලා හිටියාය ඒකට මාර්ගස්ත පුද්ගලයෙක් පනවනවා. මාර්ගහිත කියලා කියන්නේ ලෝකෝත්තර උත්තර හිතක් ඒ කියන්නේ ප්‍රහාණ චිත්තයෙන් මේ ලෝකය අවබෝධ කරගන්න අවබෝධය සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ වෙන ප්‍රහාණ කෘත්‍ය සිද්ධ වෙන සිතට කියනවා මාර්ග හිත කියලා. හරි? ඒකත් එක්කම ඊළඟට ඇති වෙන්නේ පලස්ත. එහෙනම් මාර්ගස්ත පුද්ගලයාගේ ආයුෂය චිත්තක්ෂණයයි. හරිද? ඒක හරි සරලව තේරුම් ගන්න පුළුවන් අපිට මම උදාහරණයක් කියන්නම්. මං කාත් එක්ක හරි වැරදීමක් හින්දා තරහෙන් ඉන්නවා. කාත් එක්ක හරි වැරදීමක් හින්දා තරහෙන් ඉන්නවා. හරි? ඒ කියන්නේ මං හිතාගෙන ඉන්නේ මෙයා මට මේ වැරද්ද කරනවා කියලා. තරහෙන්ම ඉන්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා මට මේක හේතු ගන්නවා. මෙයා මෙහෙම හොඳ කෙනෙක් මෙහෙම හොඳ කෙනෙක් දැන් මට ටික ටික ටික ටික හේතු ගන්න නේද ටික ටික මෙයා ඇත්තටම හොඳ දදන්නේ නැහැ හොඳ දදන්නේ නැහැ කියලා ඒකට මට ආයෙ සාධක තියෙන හින්දා මම කියනවා නෑ නෑ වැරදි කෙනෙක්මයි කියලා හිතනවා හොඳ කෙනෙක් කියලා හිතනවා අපි තෝ මට මෙයා මේ වැරද්ද කරේ එක්තරා අවස්ථාවක කියලා මම හිතන්නේ ඊට පස්සේ මට හේතු ගන්නන පුද්ගලයා මට ඔප්පු කරලා පෙන්නනවා ඔයාට මේ වැරද්ද සිද්ධ වෙන වෙලාවේ එයා මේ කාර්යාලයේ පැත්තලා අලාතකවත් හිටියේ නෑ මෙන්න හිටිය තැන කියලා ෆොටෝ එකකුත් දෙන්නවා ඔප්පු කරලා පෙන්නනවා. දැන් මට එකපාරට මොකද හිතෙන්නේ? ඒක දැනගන්නකොටම ඒක මට අනේ මෙයා එහෙම කරලා නෑනේ කියලා මට අවබෝධ වෙන්නේ එක හිතකින්ද නැද්ද? ආන් ඒ අවබෝධ වීමත් එක්කම එයාත් එක්ක තිබ්බ තරහට මොකද වෙන්නේ? සිද්ධි දෙකක් එකවර සිද්ධ වෙන හැටි බලන්න නේද? අවබෝධය ඇතිවීමත් තරහ නැතිවීමත් කියන එක ඒක හරියට මේ ලයිට් එක දානකොට මේ ශාලාවේ තියෙන අඳුර අඳුර නැතිවීම එළිය ඇතිවීම සිද්ධි දෙකක් නමුත් එකවරම සිද්ධ වෙනවා වගේ අවබෝධය ඇතිවීමත් එක්කම අර තරහ කියන එක කැපිලා ගියා. එහෙනම් අවබෝධය ඇති වෙන අවස්ථාව කියන්නේ අවබෝධය ඇති වෙන්න ඉස්සෙල්ලා මම මට තරහ තිබ්බ පුද්ගලයෙක් මම අවබෝධයෙන් පස්සේ මම තරහ නැති පුද්ගලයෙක් අවබෝධය ඇති වෙන හිත කියන්නේ මොකක්ද? තරහ ඇත්තෙත් නැහැ නැටෙත් නෑ. හැබැයි ඒ හිත කරන කෘත්‍ය තමයි අර තරහ නැති කිරීම අවබෝධය ඇති කිරීම. අන්න ඒ ඒ අවබෝධය ඇතිවීමේ පුද්ගල භාවය මගේ චිත්ත ක්ෂණයද නැත්. එහෙනම් මාර්ගස්ස පුද්ගලයා චිත්තක්ෂණය. හරි. ඔන්න ඒ විදිහට මේ නාම પરම්පරාව ඉදිරියට යන හැටි අර ප්‍රඥප්ති වශයෙන් කියන පුද්ගල කියලා දේශනා කරේ ඒ ඒ ඒ ඒ තැන නැවත සකස් වෙන්නේ අතීතය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා හින්දාමයි. මේක හොඳට තේරුම් ගන්න ඊළඟ කාරණාව තමයි දුම් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද? තියෙනවා. දුම් හිඳ ඇල්ල කියලා එකක් තියෙනවද?